මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මලින් පලින් බර මනරම් මුවන් පැලස්සේ තුරු වදුළු යට ගොම්මන් සෙවණැලිවල සුවහසක් වන සිව්පාවුන් ඇතුළු වන ජීවීන්ගේ නිහඬ සෝසුසුම් පුළුල් වනගැබ තුල hama යන සුළඟට මුසු වේ. දිවා භාගයේ තද මධ්‍යහනයත් සමග උඩ ආසේ වටරවුම් කැරකෙමින් මෝ නොසැහෙන පිපාසයට මහ පොළවේ වැව් ඉසව්වක් හෝ අලුත් තෝතැන්නක් සොයන නියං උකුස්සන්ගේ අනුරත රාවීන් සමන් පිරියයි. අහස පොළව ගලපමින් දුක සැප අතරේ දෝලණය වන මුවන් පැලසේ ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ඔබ වෙනුවෙන් අදත් ගුවනට මුසු කෙරේ. මණිකේ මණිකේ කොල්ලෝ කොමේ මණිකේ ආ ආ ඇයි ඇයි මොකද මොකද මේ මේ දැවදඩු කොටන් තොගය මේ වලව්ව ඉස්සරහ පිට මේ විදිහට තැන් තැන් වල ගොඩ ගහලා තියෙන එක බොහොම අශෝභනයි මණිකේ. ඇත්තම කියනවා නම් මේක දැන් වලව්වක් නෙවෙයි. ඈතට පේන්නේ හරියට ලී මඩුවක් වගේ. ලැජ්ජාවේ බෑ. දැන් මේ වයි රාජකාරි වැඩ කොටහක් කමුතුයි. සේරෝම ලී කුටං තොග රාජසන්තකයි. ඔව්. අද මේවා අර වලව්වෙන් එහා පැත්තේ තියෙන කැලේ පැත්තට අස්කොරන්ට කුලීකාරයොත් එනවා. මොන කර මේකට හරි මේ කොටන් ගොඩවල් ටික මේ වලව්ව ඉස්සරහින් අයින් කරන එක නම් හොඳයි. මෙච්චර විතරක් නෙවෙයි මේ වගේ කොටන් ගොඩවල් දෙකක් දෙකක් තව තියෙනවා. ඔව්. මේ කරත්ත හතරක් පුරාවට ඇදපුවා තමයි මේ. ඔව්. මේ ජාවාරම කරාපු මිනිහා මුවන් පැලස්ස පල්ල බැද්දේ පබිලිස් කීවා. ඈ මොකක් කිව්වා? පල්ල බැද්දේ පබිලිස් කීවා. හදියනේ. මොන පබිලිස්ෙක්ද ඈ? පැමිණිලි පොතට මූ දීලා තියෙන්නේ අබරන් කියලානේ. මොනවා? එහෙනම් මට කියලා තියෙන්නේ බොරු නමක්ද? මැනිකේ මේ බලන්න මේ බලන්න එහෙනම් ඕ. කෝකෝ මේ පැමිණිලි පොතට දීලා තියෙන්නේ පල්ලි බැද්දේ අබරන්. ආ. දඩය පවුන් 10යි. ඔන්න. මේ බලන්න මේන් මෙන්න මේක අහගන්න. ඉංග්‍රීසි ආණ්ඩුවට අයත් පල්ලේ බැද්දේ කැලෑවෙන් පළු වීර හම්මිල්ල නැඳුම් යන මධ්‍යම ප්‍රමාණයේ දැව කඳන් 200ක් ඒජන්ත උන්නාන්සේට නොදන්වා අනවසරයෙන් කැපීම දැව දඩු 200ක් සියල්ල රාජසන්තකයි බලන්ට එහෙනම් මූ මෙතනත් කරලා තියෙන තක්කම එහෙනම් සාලාමිට එක නමක් කියලා මට වෙන නමක් කියලා මණිකේ හොරුන්ගේ හැටි ඔහොම තමා හොරාගේ නම පුරසිද්ධ වුණාම අහුවෙයි කියන බයට වෙන තැනකට ඔය බොරු නමක් කියනවා. ඕ මං ඒත් ඇහුවා මෙච්චර කඳන් ගොඩක් කැපුවේ කාටද? කොච්චර අපරාධයක්ද උඹ මේ කරලා තියෙන්නේ කියලා. අනිකේ කවුරු හරි කාසි පනම් තියෙන එකෙක් මේ මෝඩයව දාලා මේ අපරාධය කරවන්ට ඇති. මො නඩු විභාගයේ පවත්වලා මේක කරවපු මිනිහත් අල්ලගෙන ඌටත් පවුම් ගානකට දඩ ගහලා දඩේට වැඩි මනත්ව හිරේ විලංගුවේ දමන එකත් ඒකාන්තයි මැනිකේ ඒකාන්තයි <laughs> මගේ ආරච්චිල තහනාන්තරයේ ජීවිතේටම මේහා සමාන දවජාවාරමක් සිද්ධ වෙලා නෑ මේ මගේ මුවන් පැලැස්ස වෙයි කියා මහේජන්ත උන්වහන්සේගේ ඉංග්‍රීසි නීති රීති රෙගුලාසි යටතේ මේ කීරාල ආරච්චිල ඔය හොර තක්කඩියා අල්ලගෙන හොඳ පාඩමක් උගන්වලා තමයි මම පස්ස බලන්නේ. ඔව් ඊයේ දවසේ රාලහාමි නැති වෙලාවක මේ ලී දඬු මේ මේ වලව්වට ගෙනත් දාපු විස්තරේ කියන්ට මෙච්චර වෙලාවක් හිටියා මිසක්කා. ආරේ හින්නි අම්මලා මෙලහකට බලාගෙනත් ඇති. ආ දැන් කට්ටිය හෙට එනවද? නෑ නෑ අද අපි මිනිපෙ ගෙහුම් හෙට මයියංගන පෙරහැරටත් ඉඳලා අනිද්දා දවල් එනවා. අර සපුමල් පුතයි ගෝමරී දෙන්නත් එයි. ඔය මේ සමිතියේ ළමයින්ගේ තෑගි ටික ඔතලා කැලෑසි පිළිවෙලට නම් ටික ලියලා තියන්ට කියන්ටකෝ ඈ හා හා හා ආවොත් මං කියන්නම් මේ පරක්කුණා එහෙනම් මං ගෙහුම් එන්නම් ආ ආ හොඳයි හොඳයි ගෙහුම් එන්න තනියම වත්තේ වැඩද? <laughs> නෑ. කො? නැන්ද නැද්ද? නැන්ද ගමනක් ගෙහුම් දුවේ. <laughs> ඒ මේ ඒක නෙවෙයි. දැන් මේ එනකොට වෙදිකාර්යා මුලිචුනේ නැද්ද? තුවක්කු බටේකුත් කරේ ගහගෙන සේරම යොම් වනසනවා කිය කිය බැරි වුණොත් ලකීගල මුදලින් පහලට පයින්නවා කිය කිය ඕන් ඔය මොනවද කිය කිය ගියේ අධමානයක් නෑ. ඌ මේ මූකලන් වල පෙරන දහ ජරාවක් බොන්ට ඇති. වෙඩිකාරයාගේ සද්දෙට මුළු මුවන් පැලැස්සම කුලප්පු වෙලා ගිවිතක් වෙලා. මේ මොකද බුලේ මේ කියලා. මේ ඒක නෙවෙයි මාමා. ඈ. හරි වැඩේනේ මාමා. ඇයි? මණිකෙන්ද හම්බෙන්ටත් එක්ක තකහණියක් මම මේ ආවේ. උදේම මණිකේ ගියා. ආ මේ ගමනක් ඔය හෙට මයිංගන පෙරහැරටත් ඉඳලා යන්නේ ඕ. ආ. හුලංගින සමිතියේ ළමයින්ගේ තෑගි පාර්සල් හදන්නටයි දිනපුවාගේ නම් ලියන්නටයි මටයි සපුමල් අයියටයි අද එන්න කීවා. හ්ම් එහෙනම් අමතක වුණාවද දන්නේ නෑ නෑ නෑ. ඒ ගැන මට කීවා. ඔය මේ ඉස්සරහ මේසේ උඩ ඒ තෑගි ගොඩ ගහලා ඇති ඕම්. ආ. මේ ළමයින්ගේ ලං ලයිස්ට්ුවකුත් මට දීලා ගියේ. මේ ඕගොල්ලෝ ආපුවාම ඒවා ලියවලා තියන්ට කියලා කිව්වා. මේ වැඩේ ඔක්කොම බාර කරලා ගියේ. ආහා. ආ අන්න කියනකොටම සපු මල් අයියත් එනවා. ආ හරි හරි හරි. ඕගොල්ලෝ එහෙනම් ගෙහුම් දැන් ඔය මැණිකේ නැන්ද පවරපු වැඩේ පටන් ගන්න ඉක්මනට. හා හොඳමයි. මේ තව කවුද එන ළමයි? අත්තකුරු ලස්සනට ලියන්න නාමරී නංගී මුදියන්සේ ඒ දෙන්නන්ටත් පුළුවන්. හරි හරි. එහෙනම් ඉතින් ඒගොල්ලෝ එනකන් ඔය දෙන්න වැඩේ කරගෙන යන්නකෝ. හරි. එහෙනම් අපි වලව්ව පැත්තට යන්කෝ සපුමල්. මේ ඔය නැන්ද කියපු විදිය මං කියලා දෙන්නම්කෝ. හ්ම්. එහෙම හොඳයි මාමා. හ්ම්. එහෙම නැතුව අපි කොරන්ට ගිහින් මොනවා හරි වරදක් අඩුපාඩුවක් වුණොත් වැඩි දෙවරක් කරන්ට වෙයි. නෑ නෑ නෑ. ඊ මොකවත් ගැන ඔගොල්ලෝ හිතන්න ඕන නෑ. මේ මෙන්න මේමයි. උඩින්ම තියෙන්නේ ඔය තියෙන්නේ ඔය බරවුන් කවර ඔය බරවුන් කවර ආ මේ තියෙනවා. ඒත් එක්කම ඔය යටින් තියෙන්නේ ඒ කවරේට ඇතුළත් තෑගි පොත්. මේ යටින් තියෙන මේ කවරේ මේ කියන්නේ. මේ නන් ලයිස්තුවේ තියෙන නමයි විස්තරෙයි ඔය බ්‍රවුන් කවරේ පිටින් ලියලා මේ පොත් ටික කවරේ ඇතුළට දාන්න. මේ මෙහෙම දැන් මෙන්න මෙහෙමයි. හෝඩිය කැලෑසිය. හෝඩිය කැලෑසිය. කවි ගායන තරඟය. හරි. පළමු ස්ථානය LB වල්ලි අම්මා. එරණනේ ඔය ඊළඟට දෙවෙනි කවරේ ගන්නවා. මේ කවරේ. දන් ලයිස්තුවේ දෙවෙනි විස්තරය මේ තියෙන්නේ ඒ කවරේ ලියනවා මෙන්න මේම හෝඩිය කැලෑසිය කවි ගායන තරඟයේ දෙවන ස්ථානය හේරතාගේ පුංචා අන්න මේ විස්තර ලියලා කවරේ යටින් තියෙන පොත් ටික ඒ කවරේ ඇතුළට දානවා මේ විදිහට ඔය විදිහට නන් ලයිස්තුවට අනුව කවර ලියලියා තෑගි පොත් කවර ඇතුළට දානවා එච්චරයි හරි මම. තේරුණානේ? හරි හරි. එහෙම කරමු. හරි. අයියාගේ අත්තකුරු ලස්සනයිනේ. ඒ හින්දා අයියා ලියන්ට. මං කවරදිදී ලයිස්තුව කියවලා තෑගි පොත් ඒක ඇතුළට දාන්න. ආ ආ ආ එහෙම හොඳයි. එහෙම හොඳයි. එහෙනම් ලස්සනට සපමල් ලියන්ට මේ ගෝමරී ලයිස්තු කියවලා තෑගි පොත් කවර වලට දාන්න. හොඳයි මාමා. ඔය පෑන් වල ඔය ජී පෑන් තලිය ගහලා මිනර්වා තීන්ත කූඩුවේ ඔබ ඔබා ලියනවා. එතකොට හරි. මේකෙන් තීන්ත කූඩු. අනික් ළමයි දෙන්න ආවමත් ඒ විදිහට ලියන්නත්, තෑගි පාර්සල් හදන්නත්, කියන්න ඒගොල්ලන්ටත්. හොඳයි. මේ මං රාජකාරි වැඩකට මේ මිනිපෙට ගෙහුම් කඩිනමට එනවා. හොඳද? හොඳයි මාමා. මම යනවා. ආ මේ මේ අර කුස්සිය ඇරලා තියෙනවා. ඔය බෙලි කොළ ඉර මුසු රණවරා ඔය කැමති දෙයක් උණු කරගෙන බොන්න. කිතුල් හමුන් දුම්මැස්සේ පොඩි මුට්ටියේ ඇති. එරුණාද? හරි මං ගෙහුම් එන්නම්. මේ මේ රෑවිලා මාමා එන්ට පරක් වුණොත් අදට පුළුවන් තරමක් ලියලා මේ තෑගි පාර්සල් මේස උඩ තියලා ගෝමරි නංගි මම ගෙදර යනවා. ආ කමක් නැහැ කමක් නැහැ. එහෙම කරන්න. එහෙම කරන්න. අයියා. හ්ම් දැන් මාමත් ගියා. ඉතින් මාමත් ගියා. නැන්දත් ගෙදර නැහැ. ඉතින් <laughs> මට නම් හිතට මම මොකක්ද වගේ. හ්ම් මොකක් වගේද? බයක්ද? සැකක්ද? මේ මේ මේ මනස්ගත පැත්තක දාලා ඔන්න ඔය ලැයිස්තුව කියවනවා. හ්ම්. දැන් මේ හතරවෙනි බ්‍රවුන් කොලේ ওই නම් ලෑස්තුවේ හතරවෙනි එක කියන්න. දැන් තියෙන්නේ තුන්වෙනි කැලෑසියේ රචනා තරඟය. තුන්වෙනි අය ලියන්නකෝ. තුන්වෙනි කැලෑසිය රචනා තරඟය පළමුවන ස්ථානය ඒ ඔක්කොම ලිව්වා. මොහොට්ටාලගේ සෞම්‍ය. ආ ළමයාගේ නමනේ මොහොට්ටාලගේ සෞම්‍ය. හරි. ලියවද? ඔව්. ඒ නමත් ලියවා ඊළඟට ඊළඟට අයියෝ ටිකක් ඉවසලා ඉන්නකෝ අයියා. ඒ ලියපු කවරේ තෑගි පොත් කවරේ ඇතුළට දාලා ඉවරයක් කරනකම්. හ්ම් ගෝමරි නංගේ ටිකක් අද සැරයි වගේ. හ්ම්. අනේ අයියට සැර කළා නෙවෙයි. ඒක මට ටිකක් සැරට කියවුණා. මේ කවරේ මහැරදා. අනේ මට සමා වෙන්න අයියේ. හ්ම් හ්ම්. සමා වෙනා නේද? හරි හරි හරි. ඇරත් අයියට ලියන වැඩේ විතරයි. මට වැඩි කීයක්ද බලන්නකෝ. ලයිස්තුව කියවන්න ඕනේ. තෑගි පොත් මල්ලට දාන්න ඕනේ. ඉතින් අයියා ඊළඟට ඊළඟට කියලා කියනවා. එතකොට මට ඉක්මන් කරන්නත් දෙන්නේ අයියා. ගෝමරි නංගිගේ දක්ෂකම බලන්නනේ මං එහෙම කියන්නේ. අයියා එහෙම කිව්වට හ්ම්. ඉතින් මන් දන්නවා අයියා මාත් එක්ක ගොඩාක් තරහයි කියලා. නංගිට මං කියලා තියෙනවනේ තරහා කියන්නේ ආදරේ තමයි. තියෙනවද? ඒකට තමයි අයියේ කියන්නේ යකාගේ ආදරේ කියලා. හ්ම්. පන්තියේ ගුරුතුමා ගණන් වරද්දකුවම සෞම්‍යයට පාරක් ගහනවා. ඉතින් ගුරුතුමා යකෙක්ද? ඈ? ගුරුතුමා නම් යකෙක් නෙවෙයි තමයි. ඇත්තෙම ගුරුතුමා සෞම්‍යයට ආදරෙයි. ඒ නිසායි වැරදුනම ගහන්නේ. තරහ කියන්නේ තේ ආදරේට. වෙන දෙයක් නෙවෙයි. එහෙනම් සපුමල් අයියා මගේ ගුරුතුමා. ගුරුතුමා නේද? හැබැයි වැඩිපුර තරහ ගන්න හොඳ නෑ. අයියෝ දෙයනේ මේ ටිකට මේ අතේ තීන්තත් ගාගෙන මේ කෙල්ල මේ අයියෝ අයියෝ. එහා මෙහා කරනකොට තීන්ත කූඩුවෙන් ගෑවිලා අයියා. ඔන්න ඔහි කාරි නෑ. ඕම ඉන්න ඕම ඉන්න. කෝ ඔය තෑගි කවරවල තීන්ත ගෑවේ මේ. ආ යස රෙඩි යස රෙඩි. ගහගත්ත නේද අත පුරාව. ඒක නෙවෙයි අයියා. හ්ම්. අයියාගෙන් මං කාරණාවක් අහන්න හිටියේ. කාරණාව? ඔව්. හ්ම්. මේක නං අයියා වැටගත් කාරණාවක්. මොකක් ගැනද ඔය මහලු කාරණාව? හ්ම්. අර අර පොඩි ස්කෝලෙට ළඟදී කවුද කෙනෙක් ආව නේද? ගුරුවරියක් ඔව් ඔව් ඔව්. කවුද කෙනෙක් ආව තමයි. එයා ගෝමරි නංගි යාළුවෙක්ද? නෑ නෑ. යාළුවෙක් නන් නෙවෙයි. මේ එයා කොහෙද නැවතිලා ඉන්නේ? නැවතිලා ඉන්නේ නම් අර අපේ මේ මැණිකක් කලේ ගෙදර. අයියා ගොඩක් උදව් කළා කියලා ආරංචි. හ්ම්. ඔව්. උදව් කළේ ඒ ආපු එක්කෙනාට නෙවෙයි මැනිකයක්කට. එයා කාමරේ පිළිලක් කරගන්න බැරිව මට කීව ටිකක් උදව් කරන්න කියලා. මං ඉතින් මැනිකයක්කට උදව්වක් හැටියට එහෙ ගිහින් උදව් කළා. ආ ඒ පාර මොකද මේ මූණ නරක් වෙලා ඈ මේ බලන්නකෝ මොකද මේ මම බැන්නද ඔයාට නෑ අයියා බැන්නේ නෑ එහෙනම් ගැහුවද ගැහුවෙත් නෑ. නංගිට හිතරේ දෙන මම මුකුත් කිව්වද? නෑ නෑ අයියා. එහෙම මුකුත්ම නෑ. මං අහන්නේ එනම් මේ හිතියකින් මොකද මේ මූණ වෙනස් කරගෙන ඉඳා මේ කඳුළු මොකද මේ? ඒකනම් ඒකනම් මටවත් කියන්න තේරෙන්නේ නෑ අයියා. මේ මේ මේ මේ හදිසියවත් මැනිකනන්ද හරි ආරච්චිලා මාමා හරි මේ පැත්තට ආපුවම මේ මේ මෙයාගේ ඇහි කඳුළු දැක්ක මොනවා වේද? අනේ මට සමාව වෙන්න සපු මල් අයියේ. මගේ හිත මගේ හිත මටම තේරෙන්නේ නැහැ. ඉබේටම මට ඇඬුණා. වාව ගන්න බැරුව ගියා. අයියෝ මෙතන මේ සිද්ධිය කවුරුත් දැක්කනම් අපි ගැන මොනවා හිතයිද නැවී. මං ආයිමත් කිසිම දවසක මෙහෙම නොවෙන්න ඉන්නම්. මං අදට අදට යට වැඳලා සමාව ගන්න. ඕන්නේ ඕන්නේ. නංගි වරදක් කරලා නෑනේ. දැන් බලන්න මැනිකෙනෙන්ද අපට මොකද්ද කියලා කිව්වේ? තෑගි පොත් පාසල් කීයද අපි ලියලා තින්නේ? ඈ? හත්වෙනි එක ලියන්න ගන්නකෝ අයියා. හ්ම් හ්ම්. ළමයි 75කට විතර තෑගි පාසල් ලියන්න තියෙනවා තේරුණාද? පාසල් හදන්නත් තියෙනවා. හරි දැන් ඉතින් ඉක්මනට කියන්න කොහොම හරි ඉවර කරන්න ඉපැ. හ්ම්. අයියේ. අන් අන්නර ඉස්සරහින් කවුද ගෑනු කෙනෙක් එනව නේද? ආ. පොඩක් ඉස්සරහට ගිහින් බලන්න අයියා. ඕමයි. පොඩක් ඉන්න මම බලන්නේ. ආ. කවුරුත් පේන්නේ නැහැ වගේ. වලව්වේ කවුද ඉන්නේ? මණිකේ මණිකේ කවුද මේ? ආ. ඇයි? මොකද මේ? මම මේ වෙදමාම හොයාගෙන ආවේ. මේ ගෙදර ගියාම කිව්වා වෙදමාම ආරච්චිල වලව්වට ආවයි කියලා. ආ? නෑ. මෙහි ආවේ නෑ. එහෙනම් මං ආයෙත් වෙදමාමලෑ ගෙදරටම ගිහින් බලන්යම්කෝ. හොඳයි හොඳයි. මෙයි. හ්ම්? අයියා දන්නවද ඒ ආවේ කවුද කියලා? ම්ම් මට එච්චරකට නිච්චයක් නෑ නංගි. එයා තමයි අයියේ මුළු ගමම ගිනි වත්තන කෙනා. මම හැංගිලා හිටියේ අයියේ දැක්කනම් එහෙම අපි දෙන්නට විසුමක් නැති වෙන්න කතා ටිකක් අදලා කියයි. මනේ අනේ මේ එයාට මොනවද අපි ගැන කියන්න තියෙන්නේ? ආ අයියේ අන්න මේ දෙමාමයි නේ. ආ ආවද කමක් නෑ කමක් නෑ මේ මාම ආවේක හොඳයි ආ මොකද අපේ හැබෑට මේ කවුරු හරි අම්මා කෙනෙක් බේත් ගන්නට කියලා මේ හදිසියෙ මෙහි ආවා ආහා බෙද මාමලගේ ගෙදරටක් ගෙහුම් බලලා වලවට ආවා කියලා ආරංචි වෙලා මේ ආවා ආහා මං ඉතින් නෑ කිව්වම ආයෙත් වතාවක් ගෙදරට ගියා <laughs> ඒ අන්නකොට මං ගෙදර ඇවිත් ඉඳලා බෙහෙතුත් ලියලා දීලා මේ ආවේ. මොකද මට ආරච්චිල කිව්වා ගෝමරි සපුමල්වි දෙන්නා මේ තෑගි පාර්සල් හදනවා ගෙවුම් බලන්න කියලා. මේ දැන් කොහොමද? හ්ම්? ඉවරද ගෝමරි දුව? නෑ මාමේ. තාම ඉවර නෑ. ඒ කිව්වේ අපි මේ ලයිස්තුවයි තෑගි කවර ටිකයි දෙකට බෙදාගෙන ගෙදර අරන් ගිහිල්ලා සේරම ටික ලියාගෙන එන්න කියලා හිතුවේ. හ්ම් හ්ම් හ්ම්. දැන් කොටසක් ඉවරයි මේ ඉතින්. කමක් නෑ කමක් නෑ. දැන් වලව්වෙත් කවුරුවත් නෑ. හ්ම්. ආරච්චිලේන වෙලාව කියන්නත් බැරි හන්දසපු මල් පුතා. එහෙම කොලාට කමක් නෑ. හ්ම්. <laughs> මේ එහෙම නංගි ওই ටිකත් අරගෙන අපිත් වෙදමාම එක්කම යමු. ඒක හොඳයි. එහෙමනම් ඔය දොරවල් වහලා දාලා යන්න සූදානම් වෙන්න. අක්‍රෝධ මාරෝග්‍ය හිතේන්ද්‍රියත්වම් දයාක්ෂමා සර්ව ජන ප්‍රියත්වං නිර්ලෝභි දාතා භයසෝක මුක්තිර් ඥාන ප්‍රබේධා දස ලක්ෂණානි අය බොණ්ඩරවලා ආ උදේම වතු පිටිසුද්ධ කරනවා වගේ. <laughs> මේ අපේ වෙදිකාරයන්නේ මට දැන් මේ මතක් වුණා. ආයක බොහොම හොඳයි. මේ මං මෙන්න මේ මේ හරිය ඊයේ නපුරු හරුපේක් දුටුවනි. ණයෙද්ද පොළඟෙද්ද? ආ ගොම්මන් වෙලාවේ මෙන්න මේ දිල් ගහ ළඟින් ගේ පැත්තට එනකොට පාර හරහට උද්දණ්ඩක් වගේ පෑගෙන්ටත් ගොහින් 99න් බේරුණේ. හා සර්පේක්ම තමයි මේ මොකෙක්ද නම් කියන්න බෑ. ඕකටත් ඔය රොඩු බොඩු කොලකටවල් පුච්චලා දාන එක හොඳයි ආරච්චිල. ඉතල පොඩ්ඩක් මහාට දෙන්නකෝ. ආහා ආ මේ ඔය බණ්ඩිරාලිලා නන්දෝර ඉස්ලා කවුරු කවුරුත් ඉන්න වෙලාවක පටන් ගත්තනම් මුළු වලවම සුද්ධ කරගන්න තිබ්බනේ. <laughs> හරි හරි හරි හරි. එතකොට මේ අද මොකද මේ පැත්තේ ඊයේ කතා බහේදී මට ඕන කරන දේවල් හිතේ හැටියට කියා ගන්න බැරි වුණා. බෑද මේ උදේම ආවේ ඒකයි. කොහේ හරි හැංගිලා ඉන්න වැඩිකාරයෝ ටික අල්ල ගන්නට කියලා රාලහමිට මතක් කරලා යන්ටයි මම මේ ආවේ. ආ අපේ මැණිකේනම් කියන්නේ වෙදිකාරයා අපිත් එක්ක තරහ කරවන්න මේක හිතාමතාම කරන උප්පර වැට්ටියක් කියලයි. මම හිතන්නේ ඒකම තමයි ආරච්චිලා හමුන් එහෙම හිතුවට මහේ ජන්ත උන්නාන්සෙට මේ ගැන චෝදනා කරන්නේ කේලම් කියන්නේ පලාතේ ඉන්න මිනිස්සු මේ බලන්න කැලේ ගියපු කැකුලියන්ට තුවක්කු වෙඩි ශබ්ද වලින් බය වැද්දීම හිරිහැර කිරීම ආ එකක් අනික මහ රෑ මහ බැද්ද කැලේ ගිනි බටේ ගස්සලා අලියතුන් කුලප්පු කර කර ගම බියවැද්දීම. ඕ මේ හැම වරදකටම වෙදිකාර්යාගේ නම ගාවලා තියෙනවා. වෙදිකාර්යා කැලේට රිංගනවා දැක්කා වෙදිකාරේ ආවා කියලා නොයෙකුත් ආකාරවලට. අම්මපා බුරුබේ ගල්ලද බානේ උන් අහු නොති. මම කොකාගස්සනෝමයි ආරච්චිලා. <laughs> මේ උඹ දන්නවද කලින් දවසක නිර්නාමිකව තාප්පෙන් ඇතුළට දාලා තිබුණු කඩදාහි තුණ්ඩු කෑල්ලකුත් තියෙනවා වලව්වට උදේ හවහා යන්නේ එන ගොබිලෙක් මහ බැද්ද මූකලානේ කංසාහේ නක්වවන බව ආ ඒ විතරක්ද ඈ මේ මිනිහා නිසා තව ටික දොහකින් ආරච්චිලත් හිරේ විලංගුවේ වැටෙන බව. ඔය සාකි. ඒක එහෙමත් කියලා තියනවාද ඔය තුන්ටු කෑල්ලේ? ඔව් ඔය ටික විතරක් නෙවෙයි තව තව ගොඩක් දේවල් පිටු දෙකක් විතර ලියලා තියෙනවා. හ්ම් මේ අලිපටව මේ කොටු කරන කතාවල් එහෙම. <laughs> මේ සේරෝටම නම ගාවලා තියෙන්නේ වෙඩික්කාරයා. අනේ ඇත්තටම මට මේ දැන් මේ දැන් යන්න හිතෙනවා ඔය බැද්ද කැලව බලන්න. අහා හරි හරි තමුන්ට බලන්න දෙයක් නැහැ මේ මේ කීලාලා රච්චිල ඒ සේරෝම තැන් හොයලා බලලා ඉවරයි දැන් ඕම් කාන්තාහේන අල්ලාගෙනත් ඉවරයි මිනිස්සු කියන්නේ ඇත්තනේ මහේජන්ත උන්නාන්සේ මේවා ආරවුසල බලනකොට විධිකාරය බැරි වෙලාවත් ආහුනොත් ඊළඟට ඊළඟට ආරච්චිලත් කම්මුතුයෝ දැන් ඉතින් වෙදිකාර්යයි මේ කීරාලා ආරච්චිලයි දෙන්නම කපෝටි ගහන්නට යන්නේ. තේරෙනවද? දැන්වත් කොච්චර භයානක දෙයක්ද මේ වෙන්න යන්නේ කියලා තේරෙනවද? <laughs> දලදා හමුදුරුවනේ ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න දෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැමයි. මම මේ දැම්ම ගොහිල්ලා මා බැද්ද කලාවේ අපරාධකාරෝ සේරමයි. හොර ජාවලන් වල සුල මුලයි හොයා ගන්නවා හොයා ගන්නවමයි. ඔය හැංගි මුත්තන් කෙලින කාංශ හේංකාරය සේරම ඉවරයක් කරනවා ආරච්චිල මං. මේ වෙලිකාරය වෙලිකාරය මේ වලේ මේ මේ මාව නවත්තන්න බෑ. මේ වෙඩික්කාරයව නවත්තන්න බෑ ආරච්චිලා. මහාට එන්න කිව්වේ. ආයි අනවා කඟ වේනා වගේ යනවා. ජීවනාහන ගුරාට වෙන දෙයක් වෙච්ච දෙන් ඔන්න ඔය. Thank you. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගොඩ ශීලා පරණමානගේ උලපනේ ගුණසේකර කමල් ගමගේ දිල්කා විමර්ශනී හඳුවල සහ ප්‍රභා තරංගිකා වීරසූරිය පරිවේශනාත්මක පිටපත ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල්නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය කෝකිල අමරසිංහ සමග ජයන්ත චන්ද්‍රලාල් නිෂ්පාදනය නන්දා ජයමාන්න